ඒගොල්ලන් තේරෙන පටන් ගත්ත ආශියා කර යම් යම් තැන්වල ටිකක් භාවනාව තිබුණා. ලංකාවටත් ඇවිල්ලා ගිහිල්ලා තිබුණා ඒ ප්‍රධාන විද්‍යාඥයෝ ලංකාවේ කිසිම තැනක ප්‍රතිඵල මේ භාවනා ක්‍රම තිබිලා නැහැ. හැබැයි කීර්ති නාමයක් තිබිලා තියෙනවා. ඒ වෙනකොට අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඥානාරාම ස්වාමීන් වහන්සේ ලංකාවේ පුරාම ගිහිල්ලා තියෙන හැම පුස්කොළපතක්ම පිටිමැදලා බලලා හොයලා බලලා තියෙනවා අපිට මේ බුදුහාමරෝ දේශනා කරපේක මේ හරපද්ධතිය කොහෙද තියෙන්නේ කියලා. කිසිම තැනක හම්බෙලා නැහැ එක දිගට යන ප්‍රතිපදාවක්. කිසිම තැනක හම්බෙලා නැහැ. ඔතනින් මෙතනින් කැඩිලා වැටිච්චි, කරා වැටිච්චි ගයක් වගේ ගඩොල් කෑලි ටිකක්, උළුවස්සක් අර එහෙම හම්බෙලා තිනවා ගොඩ ගහ ගන්න පුළුවන් වෙලා නැහැ. හැබැයි ලොකෝ සාහසික විශ්වාසයක් තිබිලා තියෙනවා පැවිද්දෙක් වශයෙන්. මේක අපිට ඕන මේක. අපි ළඟ තියෙන්න ඕන මේක. එතන මෙතෙන් ඇට සැකිල්ලක් තියෙනවා දැක්කනම් මේ මිනිස්සයා පණක් තියෙන්න eBay මස් තියෙන්න eBay කෙස් තියෙන්න eBay දත් තියෙන්න eBay කියලා හරියට හොය හොය ඉනකොට තමයි මේ මහා ශී ක්‍රමයේ 1956 දී ලංකාවට ඇවිල්ලා තියෙන එනකොටම ගිහිල්ලා භාවනා කරනකොට දැකලා තියෙනවා මේකේ A to Z ලස්සන ප්‍රතිපදාවක් තියෙනවා ඒ වගේ මේ ආපු ගුරුවරු දැනගෙන තියෙනවා මේ මිනිස්සයාට භාවනාව ඇල්ලුවයි කියලා කියලා තියෙනවා මේක දන්න දන්න කටියට කියලා දෙන්නේ කියලා. මෙන්න මේ ප්‍රත්‍යක්ෂණය කරන ගතිය නැත්තම් අද ওই පිටසේ එක්කෙනෙක්වත් එන්නේ නැහැ මෙතෙන්න භාවනා කරන්න. කොච්චර තියෙනනේ භාවනා මධ්‍යස්ථාන කොච්චර භාවනා ක්‍රම තියෙනවද? ඒකෙන් Taman කැමැති ඒ ආස්වාදය ලබන්න ඕන නම් මත්පැන් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ස්ත්‍රී දූර්තේ පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් සූදු කෙලින්න පුළුවන්. ගොඩාක් දේවල් තියෙනවා. ඒ තියෙද්දි මේ මේ වගේ දෙයකට එන්නේ යථාභූත ඥාන දර්ශනය නිසා. ඇත්ත ඇති හැටියෙන් දකින්න පුළුවන් ගතියක් මේකේ තියෙනවා. ඉතින් ඒක ඒකමද අපේ ජීවිතේ තේමාව. එහෙම නැත්නම් කබල විපල ජොලි කරපල්ලා කියන එකද අපේ තේමාව කියන එක ඕන කෙනෙකුට ඒක පුද්ගලික මතයක්. නමුත් මම මේ කියන්නේ ජනමතයක් වශයෙන් මේ සතිය ඉස්සරහට ආවේ ඒක උරගා බලන්න පුළුවන් ගතිය. මට හම්බ වෙනකොට 1977 78 වෙනකොට සුදු ආම්තුර මට කතා කළේ දොත් ඔප්පු එකේ පර જાතියක් පෙරේත જાතියක් මෙච්චර වටිනා ධර්මයකට උරුකම් කම් තියේදී එක එක්කත්ම දන්නේ එක එක්කත්ම කරන්නේ මහා ලෝකෝට කෑ ගහනවා සකල සිරින් පිට ශ්‍රී ලංකාව ධර්මද්වීපය අපිට මෙහෙම මෙහෙම ශ්‍රී විභූතියක් තිබ්බා මේ මේමයි මේ මේමයි මේ මේමයි මේ මේමයි මේ මේමයි මේ මේමයි මේ අම්මද බෝල කතාව ඇහෙනකොට නිකන් බුදුහාමුදුරන් පරාදයි ඉතින් මට හිතුණා හරි ඔබ තේම කියනවා නම් මට සැකයි. ඒක සාධාරණයි කිව්වා. ඔයගේ කෙනෙක් සැක කරන සාධාරණයි මම මේක කරලා පෙන්නන්නම්. හැබැයි මට විශ්වාස නැහැ මොකද උඹලා ගැන කිසි විශ්වාසයක් නැහැ. කොච්චර කෙරුවත් මේ කරේ තියාගෙන ධාතු කරඬුව වඩම්මගෙන ගියත් ධර්ම ධාතුව තේරිලා නැහැ. ධාතු චේති දැනගත්තට ධම්ම චේති නැහැ. ඒක ප්‍රත්‍යක්ෂණය කළ හැකි ක්‍රමය. හැබැයි ඒකත් දුන්නේ මේ පොරොන්දු තුනක් තියාගෙන. ඔබ මේ වැඩේට බහිනවනම් කවදාකවත් කසාද බඳින්න හිතන්න එපා. කවදාකවත් රස්සාවක් කරන්න හිතන්න එපා. කවදාකවත් Taman භාවනා කරනවා කියලා කාටවත් කියන්න එපා. ඔය තුනම තිබ්බොත් විනාසයි. ආයෙත් එහෙම වෙන මොකක්වත් ඕනේ නැහැ ත්‍රිශූලයක් උඩ ඉඳගත්තා වගේ. ඉතින් මං කෝ ෂුවර් නෑ සෝංශ මොකද එතකොටත් යුනිවර්සිටි එකේ ඉනකොට සුරංගනා කුමාරියක් මට ලැබියෝ කියලා සින්දු ලියන කාලේ. මං යන පාරේ අනේ පාංගිරුත්තු ඉදහරමයට යන්න එපා. මං භාවනා කරනකොට හුණෝ කෑ ගහන්න එපා. විශ්වවිද්‍යාලයට යන්න ලැබේවා. ලැබුණාට පස්සේ මට මේ ජාති විද්‍යාව බලලා හොඳ ප්‍රොඩක්ට් එකක් ගන්න ලැබේවා කියලා ඉතින් ඒ කුජ දාන කාලේ. ඒක මේ රස්සාවකක් දන්නවා ඒ දවස්වල යක්කම් හතරේ පඩියක් ගන්න පුළුවන් කියන එක අපි කරපු ඩිග්‍රියට විශ්වාසය තිබුණා. ඒ වගේම මේ භාවනා කරන්නේ නැහැ නේ කවුරුවක්වත්. මං විතරයි භාවනා කරන්න කියලා අන් එන ගතියකුත් තිබුණා. ඒ දවස්වල හැබැයි මේ වගේ වාතාවරණයක් තිබුණේ නැහැ. කිසිම භාවනා මධ්‍යස්ථාන කියන එකක් ලංකාවේ තිබුණේ නැහැ. ඒව තිබුණ නැති නිසා කොහොම හරි මේ දේ කරගෙන යනකොට මටත් අවුරුදු 8ක් විතර ගියා. පැවිදි වෙන්න ඕන කියලා හිතෙන්. ඉතින් මං ඊට ඔය කාටවත් දොස් කියන්න යන්නේ නැහැ. ඕගොල්ලොන්ට මාසාටින් මේ තුමා නටින් ඕගොල්ලෝ විනිශ්චය කරાવી. මට අවුරුදු 8ක් විතර ගියා. ඒත් මම ළඟ හිටපු හැම කෙනාම කිව්වා පැවිදි නම් වෙන්න එපා. ඊ타මත්ම මෛත්‍රියෙන්. ඊ타මත්ම කරුණාවෙන් කිව්වේ ඒ තරම්ම නම් කොමිට් වෙන්න එපා. ඒ තරම් කරන්න එපා. ඔය පිටේ ඉඳලා ටිකක් මේ ඔය කිරි බොණ්ඩ ඕනකට පට්ටියක් ගන්න ඕනේ නෑනේ. කඩේට ගිහලා කිරි බෝතලයක් කරන් බීපන්කෝ. ඌට බඳින් මේ මේ පැවිදි වෙන්න ඕනේ නෑනේ. අර්ථයෙන් ධර්මයෙන් අනුශාසන කරපු හැම කෙනෙක්ම කිව්වේ ඒකයි. මොකද කරගෙන යනකොට මට තේරෙනවා මේ එක්කෙනෙක්වත් අතගාලා බලලා නෙමෙයි මේ කතා කරන්නේ. කසාද බැඳපු එක යක්ෂයෙක් යක්ෂණියෙකුට තේරෙන්නේ නැහැ මොකද්ද මේ කියන්නේ කියලා. ධම්ම ධම්මි කාමරු මට කිව්වා කිසිම කෙනෙක් කසාද බැඳපේකේ සන්තෝෂෙන් නැහැ. උන් සන්තෝෂයෙන් ඉන්නවනේ නෙවෙයි කසාදෙන් හින්දා නෙවෙයි ඒක ස්වභාවයට සන්තෝෂයි. මොකද අපේ අම්මා අප්පච්චි සන්තෝෂනේ. ඒ උන් හොඳේ උඹ බැන්දේ නැතත් උන් සන්තෝෂයෙන් ඉන්නේ. කසා දෙන්නම් හරි ගිය එකෙක් මම දැකලා නැහැ කිව්වා. කසා වලට වැඩි කිව්වා දික් කසා දවසකට රෙජිස්ටර් වෙන ප්‍රමාණය. ඉතින් ඒ කරනකොට මේ ප්‍රත්‍යක්ෂණය කර බලන්න ඕන කියන එක මට හිතුණා. දැන් කාට කියන්න එපයි කියලා කිව්වනේ. මට හිටියේ අපේ අම්මා විතරයි. ඉතින් අම්මට ගිහිල්ලා මම අනම්මනම් කිව්වා ඇත්ත තමයි. ඒ අර බනහන්න කවුරුවක්වත් බෑ නෑනේ. දැන් ඕගොල්ලොත් ඉන්නවනේ. ඒ දවසට හිටිය අම්මා විතරයි. ඉතින් අම්මට ගිහිල්ලා කියනවා අම්මා කියනවා මට තේරෙන්නේ නැහැ පොඩි පුතා උඹට ඕන දෙයක් කරන්න ඵලයන්. මම මේ සාමාන්‍ය පන්දල් ගිහිල්ලා සිල් අරගෙන ඉන්න මට නම් ওই මේ ජීවිතේ නිවන් දකින්න වගේ දේවල් ඕනේ නැහැ. මම ජොලියේ ඉන්න මිනිස්සෙක් නේ. මට ලබනාත්මේ ඕනෙමයි. අම්මා හිතුව ලබනාත්මෙත් මං වගේ දරුවෝ හම්බෙලා 11ක් විතර හොඳට ඉන්න පුළුවන්. දැන් නම් කොහේ කිල්ලේ පිටිනක් දන්නේ 90 මම දැන් 1990 දී නැති වුණා. ධානත්ම සාර්ථකයි ජීවිතේ. ඒ නිසා හිතුව ලබනාත්මයක් අවශ්‍යයි කියලා. ඒත් අනුකම්පාවට වගේ බණ ඇහුවා මගේ. මම මේ කියන්න හදන්නේ අපි යමකට බැස්සට පස්සේ කරපු දේ හරිද වැරදිද කියලා Tamanට ප්‍රත්‍යක්ෂණය කරගන්න බැරි නම් ඒකේ වැරද්ද කාටවත් දෙන්න එපා. එහෙනම් අපේ තියෙන කඩප්පුලිකමක්, ෂටගතියක්, මායාවී ගතියක්, වංචනික ගතිය නිසා තමයි අපි ඔය කොලේ වහලා වැඩේ කරන්නේ. ඔක්කොම ලෝකේ තියෙනවා එහෙම තමයි. ඔක්කොම ලෝකේ තියෙනවා ඔය පස් අවුරුදු සැලසුම් understand you mutual understanding ඔය givisum සේරම පච එක එක්කත් ප්‍රත්‍යක්ෂණ දැන් අද මේ තියෙන ආර්ථික උද්දමනයේ ආර්ථික බංකොලොත් භාවය එන්න බෑනේ ඔච්චර ආර්ථික විශේෂඥයෝ ඉඳද්දි ඔච්චර මේ මුදල් ඇමතිවරු ඉඳද්දි ඔච්චර විගණ කාර්යපතිවරු ඉඳද්දි ඔච්චර මහ බැංකු තියේදී කොහොම වෙන්නේ වෙලා තියෙන්නේ වෙන්න ඕන එක කිසි කෙනෙක් කතා කරන්නේ එහෙම මේ අත්දැකපු ප්‍රත්‍යක්ෂකින් නෙවෙයි. ඉතින් අපි මේ දවස් 3-4කට භාවනාවට ඇවිල්ලා අපි මේ වගේ බණක් අහලා අපි මේ වගේ ධර්ම සාකච්ඡාවක් කරලා අපි මේ වගේ වාඩි වෙලා සක්මන් කරලා අපි කොහොමද ප්‍රත්‍යක්ෂණය කරන්නේ? වෙරිෆයි කරන්නේ උරගා බලන්නේ නිවනේපා මාර්ගඵලේපා අඩු ගානේ සතිය තියනවාද කියලා